ධාතු ගර්භවර්ණනා කතා ඉක්බෙති දොටු ගැමුණු මහරජ්ජුරුවෝ භික්ෂූන් වහන්සේ වැඳ ස්වාමීනි යම් දවසක මාගේ මේ දාගබනිමේද ඒතාක් මේ සයානු කෙලක් රහතුන් වහන්සේටද ගණන් නැති පෘතක් ජන භික්ෂු සංඝයා වහන්සේටද සිව්පසයෙන් උපස්ථාන කරමි ආරාධනා කළහ එබස් ඇසූ මහා සංඝයා වහන්සේ නොඉවසාවදාලසේක එසේ වීනම් දස හවුරුන්දකට ඉවසුව මැනවයි ආරාධනා කොට මෙමක් ක්‍රමයෙන් පිරිහෙලා සද්දවසට අවසර ලදින් පවරා දාගබ බඳිනා තන්හි වටකොට ආත් පසින් අටලොස් තැනෙක මඩුලවා මහා සංඝයා වහන්සේ වඩා හිඳුවා සද්දවසක් මහදන්දී සියලු මහා සංඝයා වහන්සේට කෙල්මි උක් සකුරු පාසෙවුරු බෙත්නාදිය දන් දුන්හ ඉක්මෙතින් වරවැද උළු අඩුවන් රැස්වන පිණිසල වූ බෙරවාසගම් අසා පන්සියයක් පමණ උළු අඩුවන් රැස්සූ කළ ඔවුන් අතුරෙන් එක් උළු අඩු එක් රජ්ජුරුවන් සිත්ගෙන දාගබ බඳිනට මම පෝසත් මී ගොස් රජ්ජුරුවන් දිට ඒවේලෙහි රජ්ජුරුවෝ දරුව කෙසේ දාගබ බඳු දැයි විචාලහ ස්වාමීනි මම අතවැස්සම් සීයක් දෙනාන් අරගෙන දවසක මේයට පස්යාලෙක කරුණාන්ත කරමී දැන්වීයේ එබසුම් ඇසූ රංජුරුවෝ දරුව එසේ කළමාගේ දාගබ පසුගොඩ වන්නේ යතන ගස්මාදිය අටගන්නේය බොහෝ කාලයක් නොපවත්නේය සේහෙයින් දාගබ බැඳීම තොපට නොපිළිවෙනයි ඔහු අලහ ඔහු එතනින් පාවූ කල්හි අනික් උළු අඩුවෙක් වැඳ සිට මම දේවයන් වහන්ස මේ කරුවන් සීයක් දිනා අරගෙන දවසකට පසු දස මුනක කරුණාන්ත කරවමි දන්වියේ ඔහුටද නොකමැතිව අලහ අනික් මුළු අඩුවෙක් වැඳ සිට දේවයන් වහන්සේ මම මේ කලුවන් සියක් දෙනා ඇරගෙන පස් පසමුණක් ගෙන කර්මාන්ත කරවමි දැන් වීයේ එවේනෙහි ඕද අලකල අනික් උළු අඩුවෙක් රජ්ජුරුවන් වැඳ සිටේ දේවයන් වහන්සේ මම පස් දෑමුණක් ගෙන කර්මාන්ත කරමි දැන් ඊයේ ඔහුගේද බස් නොගිවිස සිටි කල්හි අනික් නුවණැති උපායවත් බාල උළු අඩුවෙක් අවුත් රංජුරුවන් වැඳ සිටේ ස්වාමීනි මම දවසකට පසුන් අරමුණකගෙන වනලා කොටාගේ පසුන් කුල්ලේලා සලා ඒ සැලූ පස්දාගලලා අබරාං එසේ ගත් පසින් එක් දවසක් කර්මාන්ත කරවමි දැන්වීයේ එබසුන් ඇසූ ගැමුණු රජ සතුටුව දරුව එසේ කලමාගේ දාගබ තනගස් නොනැගෙන්නේය බොහෝ දවසක් පවත්නේ යැයි කියා ඔහුගේ බසුන්ගිවිසේ නැවත රජ ඒ හුළු අඩුවා දරුව කවර සැටියේ දාගබ බඳු දැහි විචාලේය ඒවේලෙහි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වඩුවා ඇඟඟාවේශව රන්තලියක් ගෙන්වාගෙන පැනින් පුරා අතින් පැන්ගෙන තලියේ පැන් පිට ගැසීයේ ඒක්ෂණයෙහි දේවාන වටක් මෙන් මහත් දිය බුබුලක් පැන නැංගේය එවිට ඒ වඩු කියන්නේ දේවයන් වහන්සේ මේ දිය බුබුල සැටියේ දාගබ වටගෙන බඳිමි දැන් වියේ එබසු ඇසු ගැමුණු රජ විශේෂයෙන් සතුටුව යහපතයි ගිවිසේ ඕහට දහසක් මිල වටනා පිළි සඟලක් දෙන වෙත දහසක් අගනා පූර්ණක නම් ස්වර්ණාභරණයක්ද නැවත දහසක් අගනාරං මිහි වැඩි සඟලක් දෙදොළොස් දහසක් මසුරන්දදී ඕහට සුදුසු තැනින් මා හැඟි ගයක්ද මා හැඟි කුඹුරක්ද යන මෙකී සියලුම ප්‍රසාද දී ගැට යවියේ නැවත රංජුරෝ රාත්‍රී භාගයෙහි මෙසේ සිටූහ කෙසේ මිනිසුන්ට දුක් නොදී මාසය බඳින්ට උළුගෙන්වා ගනිම්දෝහෝයි සිතුහ ඉක්බිති දේවතාවෝ රංජුරුවන් සිත්දැන දාගබ බැඳීමට දාගබ සතරවාසල එකී එකී දවසට සෑහෙන විචරු උළුගෙන උත්තැබූයේ එදවස් පහන් ගිය කල මිනිස්සු සතර වාසල උළු සතර ගොඩ දෙක ගොස් රජුරුවන්ට දන්නූහ එබසුන් සූදුටු ගැමුණු රජවඩුවා කර්මන්තයෙහි පටන් ගැන්වීයේ දේවතාවෝ මෙමක්‍රමයෙන් යම්තාක් දාගබ බැඳ නිමාද ඒතාක් එකයකි දවසට සෑහෙන විචර උළුගෙන උත්තබන්නාහ සියලු දවස් මුළුල්ලෙහි කර්මාන්ත කළහ ඒ ස්ථානයෙහි මැටිවේවයි උළුපොඩිවේවයි නොපෙනෙන නියායෙන් රාත්‍රියෙහි දේවතාවෝම අන්තර්ධාන කරවන්නාහ ඉක්වෙති රංජුරුබෝ කර්මාන්ත කරන සියලු පරිසදට මිල පිණිස වාසල් දොරෙක සොළොස් දහසක් රන්ද පිළි සම්බඩම්ද ආභරණද සුවඳද පළඳනාද මල්ද තෙල් මී සකුරු උක් කෙසෙල් වැලවර කා කස පැන් මී ආදියද ලුණුමිරිස් මිගුරු දුරු අභයනමෙකී සියල්ලද මෙමැක් ක්‍රමයෙන් සතරවාසල් දුර රැසුම් කර වූහ නැවත අනේක ප්‍රකාර රස මදවුලෙන් යුක්ත වූ කැඳ බන්ද අවුලු පත්නාදියද සිහිල් මිහිරි සුවඳ පැන්ද තැම්බ වූහ කපුරු තකුල් නාරංග ලවඟ ඉඟුරු යුක්ත වූ පස් පළවතින් බුලත් දෙතම්බවා මේමාගේ දාගැබෙහි කර්මාන්ත කරන ගිහිහුවත් තපස්වීන් වහන්සේවත් සිත්නූ පරින්දෙන් මෙකී සියල්ල අනුභව කළ කර්මාන්තයෙහි මිල නොගෙන නොයෙත්වායි මෙලෙස විධාන කොට තැම්බ වූහ ඉක්මිති එක් තෙර කෙනෙකුන් වහන්සේ රජ්ජුරුවන්ගේ දාගම කර්මාන්තයෙහි එක්ව ගන්නා කැමැතිසේකුන් දාගබ කර්මාන්තය කරවන මැති ආසාදෘශ්‍ය කොට කළ මැති පිඩක් එක් අතකින්ගෙන අනික් අතින් මල් මිටන්ගෙන දාගබට නැගී රංජුරුවන්ගේ දාගබ මෙහෙවර කරන්න වුන් වංචා කොට වඩුවාට දීවදාලසේක ඒ වඩුවාද මැටි පෙඩ ගන්නේ මා මෙතෙක්ද ගන්නා මැටිසේ නොවේ සිතා දැන් තෙරුන් වහන්සේ මුහුණ බලා එවේලෙහි ඔබගේ අඳුනාකම් දැක මැටි පිඩ කර්මාන්ත කෙලේය එසේ වුවද මැටි පිට වංචාව ගිය නියාව කෝලාහලව ගියේය ඒ කෝලාහලය රංජුරුවෝ අසායේ ස්ථානයට යවුත් වඩුවා විචාරන්නාහෝ කොළතට එක්තර කෙනෙකුන් වහන්සේ මිලනොගෙන මැටි පිඩක් මාගේ දාගබ මෙහෙයට දුන් සේක් දැයි විචාලහ එසේ විචාල රංජුරුවන්ට වඩුවා කියන්නේ ස්වාමීනි බොහෝ ආර්යයන් වහන්සේ එක් අතකින් මල්හා එක් අතකින් මැටි පිඩක් බැඟින්ගෙන ඇරදෙනසේක එසේ එයින් මම නොදන්නෙම් මැටි පිඩ කර්මාන්ත කෙලෙමි බල එකක් කියමි මුන් වහන්සේ ආගන්තුකසේක මුන්වහන්සේ නේවාසිකසේකයි පමණක් දනිමි දැන්වීය ප්‍රඥුරෝ එසේවී නම් දරුව තොපට මෙටි පිඩදුන් තෙරුන් වහන්සේ මුන් වහන්සේයයි මෝට පැලවයි කියා මාළු බලතෙකු වඩුවා සමීපයෙහි සිටූහ එම වඩුද දෙවෙනි දවස් මෙති පිඩදුන් තෙරුන් වහන්සේ දාගබ බඳිනා ස්ථානයට වැඩි කල්හි මෙති පිඩදුන් සේක් මුන් වහන්සේ යයි බලතාට පෑයේය එවේලෙහි බලතාද උන්වහන්සේ ඇඳින රජ්ජුරුවම් සමීපයට ගොසුන් ස්වාමීනි මිලනුගෙන දාගබට මැටි පෙඩලු තෙරුන් වහන්සේ ඇඳින ගතිමී දැන් විය ඉක්මිතිය පවත්න සූරජ්ජුරු ඒ බලතාට කියන්නාහෝ දරුවමාගෙන් දෙන ලද දෑ සමන් යෙල යාල තෙපිගෙන්වාගෙන ගොසුන් බෝමලුවේ ගොඩකොට සුවඳ පිඩක් තබා බෝමලුවට උන්වහන්සේ වැඩි කල තොපි ගොස් ඔබගේ සීපාදය වැඳ දෙවයි කියා බලතාට දුන්හ එවිට බලතා ඒ මල්හා සුවඳගෙන ස්වාමීනියා ගන්තුකව වැඩි තෙරුන් වහන්සේ පුදනු පිණිස රජ්ජුරුවන් වහන්සේ දුන් සුවඳ මලයි දැන්වීය එපවත් ඇසූ තෙරුන් වහන්සේ සතුටුව මලසුන් සෝදා සුවඳින් පිරිබඩගෙන මල් කුඩා සතර තෙනක සිට පැදකුණු කොට වැඳ නැගෙන ඉර දොරටුයෙහි සිට ප්‍රීති උපදවා මල් පූජා බල බලා වැඩි සිටිසේක එවේලෙහි බලතාද තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ශ්‍රී පාදය වැඳගෙන සිට දන්වන්නේ ස්වාමීනි නුඹ වහන්සේ රජුරුවන්ගේ දාගබැහි මිල නොගෙන පින් පිනසලුමැති පිඩ මිල පිනිස එවූ සුවඳ ආදෑසමන් මල් යෙල යාලෙකයි දැන වදාළ මැනවැයි කියා නැවත රංජුරුවන්ගේ වැඳීමෙන් වඳිමි කියා වැන්දේය එබස් ඇසූ තෙරුන් වහන්සේ නොසතුටු වූසේක් මා දුකින් කොටගත් පින්කම කුමට නැසී දැයි වදාලසේක එවේලෙහි එබස් ඇසූ බලතාද ස්වාමීනියසේ නොසිතා වදාළ මැනවේ දෑසමං තැකුළු එළයාල තබා එපමණ රංමල් රංජුරුවෝ දුන්නෝවී නමුත් නුඹවහන්සේ දාගබ බඳිනට දුන්මැති පිඩනොවගනීය ස්වාමීනි සිත පාදවා වදාළ මැනවැයි දන්වාගියේයේ නැවත කොට සරපියංගලු විහාරයෙහි වැඩවසන එක්තෙර කෙනෙකුන් වහන්සේ දාගබ බඳිනාගුළු අඩුවාට කුළු පගසේක එසේයින් තෙරුන් වහන්සේද නුවරට අවුත් වඩුවානං හා කතා කොට දාගබ බඳින උලෙහි දිග බුල පලලමැනගෙන ගොත් තමන් වහන්සේගේ සියතින් සකස් කොට මැටිමැඩ බොරලු ඇර සකස් කොට මැටි ඉදි කොට උළු කපා ඒ උළු වියලා පළහා පාත්‍ර පසුම්බියලාගෙන නුවරට අවුත් දෙවෙනි දවසුන් එක් අතකින් රජ්ජුරුවන්ගේ උලක්ද එක් මතකින් මල් මිටක් දෙගෙන තමන් වහන්සේගේ උලහා එක් කොට රංජුරුවන්ගේ උලදී වදාලසේක වඩු උලාරගෙන කර්මාන්ත කෙලේය එවේලෙහි තෙරුන් වහන්සේද සොම්නසට පැමිණිසේක් මහදාගම් කර්මාන්තයෙහි එක්ව ගතිමී සිතමින් උළුගල් පිරිවෙනට වැඩවදාල සේක ඉක්මිති උන්වහන්සේ ඒ කළක් ක්‍රියාව රංජුරුවන්ට සැලවී ගියේය රංජුරු එපවත්නසා වඩුවා විචාරා කොළයෙක් තෙරකෙනෙකුන් වහන්සේ මාගෙන් මිල නොගෙන උලක් මාගේ දාගබැහි ලන ලද දැයි විචාරා සැබව දේවයන් වහන්සයෙක් තෙර කෙනෙකුන් වහන්සේ විසින් දුන් උලක් අපගේ උළුහා එක් වැනිහෙයින් කර්මාන්තයෙහිලා පියමි දැන්වීයේ එසේ වීනම් උන්වහන්සේ විසින් ලූල අඳුනයි දැයි රංජුරුවෝ විචාලහ වඩුද තෙරුන් වහන්සේ කෙරෙහි මෛත්‍රීම් ස්වාමීනි උල නොහඳුනමි කීයේ ඉදින්තෝ උල නොහඳුනයි නම් උලලෝ තෙරුන් වහන්සේ මේ බලතාට පැලවයි කියා බලතෙකු වඩුවා සමීපයෙහි සිටුඟූහ ඒ උළු අඩුවාද පෙරමැටි පිඩලු තෙරුන් වහන්සේ මේ යයි බලතාට ඒ තෙරුන් වහන්සේ පැයේය ඒවේලෙහි බලතාද තෙරුන් වහන්සේ ඇඳිනගෙන ඔබ වසන උළුගල් පිරිවෙනට ගොසුන් ඔබගේ ශ්‍රීපාදය වැඳ එකත් පස්වහින්ද පිළිසඳර කථාකොට ස්වාමීනි නුඹ වහන්සේ ආගන්තුකසේක්ද නොහොත් නේවාසිකසේක් දැයි විචාලේය එවේලෙහි තෙරුන් වහන්සේ උපාසකය අපි ආගන්තුකයම් හයි වදාලසේක ස්වාමීනි කවර රටක වසනසේක් දැයි විචාලේය බලතාට වදාරණසේක් කොටසර පියංගලු විහාරයෙහි වසම්හ උපාසකයයි වදාලසේක තිබස්න් ඇසූ උපාසක ස්වාමීනිමෙහිම වැඩහිඳිනාසේක්ද නොත් කොටසර වඩනාසේක්දැයි විචාලේය මෙහි නොවසම්ම අසවල්දායම් අයි වදාලසේක එබස් ඇසූ බලත් මාලු මමත් නුබවහන්සේ කැටිවේමි කියා මාගේද ගම කොටසර අශෝගමයයි තෙරුන් වහන්සේත දැන්වීයේ තෙරුන් වහන්සේද යහපත කැටිව යම් හයි වදාලසේක ඉක්බිතියේ බලත් මහලු එපවත් රංජුරුවන්ට ගොස් දැන්වීයේ රජ්ජුරුවෝදේ පවත්නසා බලතාට මසුරං දහසක් වටිනා පිළි සඟලක්ද දාසක් අගනාමා හැඟි පලසක්ද වහං සඟලක්ද සුවඳ තෙල් පිරූ තෙල් කුලාවක්ද පත් කුඩයක්ද සෙසු ශ්‍රමණ පරිස්කාරද නොමිලයේ උලලූ තෙරුන් වහන්සේට මිල පිණිස දෙවයි කියා බලතාට දුන්හ. ඉක්මිතියේ බලතාද රංජුරුවන් විසින් දෙන ලද ඒ පිරිකර අරගෙන ඒ තෙරුන් වහන්සේ වැඩහුම් උළුගල් පිරිවෙනට ගොස් තෙරුන් වහන්සේ වැඳ ඔබ හා සමඟ ඒ රාත්‍රියෙහි වැස උදෑසන ඔබ හා කැටිව නික්ම ක්‍රමයෙන් මඟ ගෙවා කොට සරගොස් පියංගලු විහාරය පෙනෙන ස්ථානයෙහි සිහිල් සෙවන ඇති පාසුතෙනෙක වඩා හිඳුවා ඔබගේ සීපාද සෝදා සුවඳ තෙලින් සීපාදය මැඩ උක්සකුරු වලඳවා සිසිල් පැන් වලඳවා වාං සංගල ඔබගේ ශ්‍රීපාදයේලා ස්වාමීනි මේ පිරිකර මාගේ අඳුනන තෙර කෙනෙකුන් වහන්සේ නිසා ගන්නා ලදී දැන් නුඹ වහන්සේටම ඒ පූජා කරමි මේ පිළේ සංගලද මාගේ පුතණුවන් සරණ හිඳුවන මගුල් නිසා ගන්නා ලදී මේ නුදු නුඹ වහන්සේ සිවුරක් කොට වදාළ මැනවයි දන්වා තෙරුන් වහන්සේගේ පාමුල තැබීය තෙරුන් වහන්සේද ඒ පිළි සඟලද මාඇගි පලසද පාත්‍ර පසුම්බියලාගෙන සෙසු පිරිකරපුදියක් කොටගෙන වහන් සඟල පයලාගෙන පක්කුඩය හිසට කොටගෙන සැරයටිය අතින්ගෙන මඟට නික්ම වදාලසේක එවේලෙහි බලතා තෙරුන් වහන්සේ කැටුව මදක් තැන්ගොත් ස්වාමීනි මදක් වැඩ සිට වදාළමැනව මේ මායන මගයයි දන්වා පෙරමැටි පෙදලූ තෙරුන් වහන්සේට දන්නූ ලෙසම රජ්ජොරුවන්ගෙන් කියාගෙවූ තෙපුල් තෙරුන් වහන්සේට දැන්වීයේ එවේල හිතරුන් වහන්සේද බලතාගේ බස්නසා මහත්නු සෝකයෙන් කම්පාව මෙවැනි ආශ්චර්යමත් දූදාගබක මා විසින් දුකින් කරන ලද කුසල කර්මය නොකලානම් වෙයි දුම්නස්වේ දේසින් කඳුළු ධාරාව ගුරුවාන් ඇයි උපාසකය මා දුකින් කළ කුසලය කුමකට නසාපීද තාගේ පිරිකර තෝම ඇරගනු අයි සියලු පිරකර දමාපුසේක එසේ පිරිකර දමා වැඩ සිටි තෙරුන් වහන්සේට ඒ කාරණ දන්නා උපායවත් බලත් මාළු මෙසේ දන්වයි ස්වාමීනි නුඹ වහන්සේ කුමක් වදාරණසේක්ද මේ දුටු ගැමුණු රංජුරුවන් පුණ්‍ය ලෝභයෙන් මෙසේ කරන බවමුත් නුබවාං සේලු උලට මිලදමී කියා අකනිතා බ්‍රහ්ම ලෝකය දක්වා කුම්සූරු පාත්‍ර දෙනලන් දේවී නමුත් නුබවාං සේලු උලහා සරිකරන්ට නොපිළිවෙන එසේයින් නුඹ වහන්සේ ලූල නුඹ වහන්සේටම පින රංජුරුවන් දෙව වූ පිරිකර රංජුරුවන්ට පිනයි කියා තෙරුන් වහන්සේ අත්වසා සියලු පිරිකර තෙරුන් වහන්සේට දී ඔබගේ ශ්‍රී පාදය වැඳ සමුගෙන පෙරලා නුවරටම නැගී ගියේය මෙසේ දාගබැහි යම් කෙනෙක් බැලමෙහි කොට සිත් පාදවායේ කුසලින් දෙවුලබ උපන්නෝද ඒ සත්වයෝ මෙතෙකැයි ගණන් නැතේ සමයෙහි තවතිසා දෙවුලුවෙහි උපන්දිව්‍ය ස්ත්‍රියක් තමාගේ අසාධාරණ වූ දිව්‍ය සම්පත් බලා සතුටුව මනුෂ්‍ය ලෝකයෙහිදී කවර පින්කමක් කොට මේ සම්පත් මාලන්දෝ හෝයි බලන්නේ ගිය දවසේ දුටු ගැමුණු රංජුරුවන්ගේ රුවන් මැලිදා ගැබැයි බැලමේ කොට සිත් පාදවා මෙබඳු සම්පත් ලත්නියාව දුටුවායේ යම් කෙනෙක් අනුන් සන්තක දෙයක් නොගෙන තමන් සන්තක දෙයින් පරලෝ අදහා කළ සුචරිත පින්කම් විපාක කෙබඳුදෝයි සිතා සතුටුව එවේලෙහි දේවතාදූ දිවසුවඳ දිවමල් දිව පිළිගෙන හැර ඒ රාත්‍රියේ අවුත්ගෙනා සුවඳින් ඒ දාගම පිරිබඩගෙන සුවඳ මලින් ඒ රුවන් වැලි දාගබ පුදා සතුටින් වැඳ වැඳ සිටියා ඒවේලෙහි බැලවක වැඩවසන මහාසීවලී නම් එකුන්තෙර කෙනෙකුන් වහන්සේ රංජුරුවන් බඳවනරුවන් මැලිදාගැබවදිනා පිනසගියසේක් වඳිනා ඒ දිව්‍යස්තිරිය දැක මහරුක් අත්තන ගස මුල වැඩ සිටිසේක් ඒ දිව්‍ය ෂ්ක්‍රිය අභිප්‍රාය වූ පරින්දෙන් වැඳ නික්මුණු වේලෙහි විචාරණ සේක් දිව්‍ය ස්ත්‍රියට මෙසේ වදාළ සේක කෙසේද යත්තුපගේ සරීලාලෝකයින් මේ සියලු ලංකාදීපය හිරුදාන් සඳදහස් නැංගාසේ ඒකාලෝකවියේ මෙසේ වූ රූප සම්පත් ලබන්නට ගිය ජාතියේ කවර කවර පින්කමක් කළාදයි විචාලසේක ස්වාමීනි අප සන්තක දෙයින් කළ කුසලයෙක් නැත මේ දාගබ අප සිත පහදවාගෙන බැලමේ කොට එයින් ලද සම්පතයි දන්නූයේ මෙසේ බුදු සස්නෙහි පාන්සිතින් මිලයට කළ කුසල් පවා මහා පලමානි සංසවෙයි එසේයින් මාගේ ස්වාමි දරු සම්යක් සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැද වූ පමණකින් මෙබඳු සම්පත් ලබන කල නුවණැති සත් පුරුෂයන් විසින් හැම වේලෙහි නොපමාවම මේ රුවන් මැලි දාගම් පූජාව කළ මැනවි මෙසේ දුටු ගැමුණු මහ රජදාගැබෙහි කර්මාන්ත කරවන්නේ තුම්මාල් පියවසාව බැන්දවියේ මෙසේ කරවුතුන් පියවසාවරාතුන් වහන්සේ සුස්තිරවනු පිණිස බිම සමකොට තමන් වහන්සේගේ ආනුභාවයෙන් ගිල්වා වදාළසේක මෙසේ බැඳි බැඳිසේ නව වාරයක්ම ගිලා පූසේක ඉක්බිති දුටු ගැමුණු රංජුරුවෝ මේ කාරණය නොදන්නෝ නොසතුරු සිත් නැතිව මාගේ කුල දේවතා වූ මහා සංඝයා වහන්සේ රැස්වන්ට කියවයි ආරාධනා කොට රාජපුරුෂයන් යවූහ ඒවේලෙහි රාජපුරුෂයන්ගේ ආරාධනයෙන් අසූදහසක් දෙනා වහන්සේ රැස්සූසේක දුටු ගැමුණු මහරජද සරුවාභරණයෙන් සැරසී මහසෙනග පිරිවර සුවඳ මල් බෙත් සත්නාදියගෙන්වාගෙන විහාරයට ගොසුන් රැස්සූ අසූදහසක් දෙනවහන්සේට බෙහෙතුන් සත් පිළිගන්වා සුවඳ මලින් පූජාකොට එකත් පස්ව සිටමසේ විචාලේය ස්වාමීනි මා කරවන මහදාගබතුම් මල් පියවසාව බැඳි බැඳිසේ නවවාරයක මහ පොළොව ගැලිනේ එසේවනු මාගේ ජීවිතයට හෝ මා කරවන දාගබට හෝ අන්තරාය වෙන බවක් නොදනිමි ඒ මට වදාළ මැනවැයි දැන්වීය එබසුන් ඇසූ මහා සංඝයා වහන්සේ රංජුරුවන්ට මෙසේ වදාළසේක දේවයිනි තොප කරවන දාගම් කර්මාන්තයට වේවයි තොපගේ ජීවිතයට වේවයි අන්තරායක් නැත මතු එන දවස තීර්ථකයන් විසින් වන උපද්‍රව වලකනු පිණිසද දාගබ බොහෝ කලක් ස්ථිරව පවට්නා පිණිසද රාතුන් වහන්සේ විසින් මේ කරවන ලදයි වදාලසේක එබස්න සූරංජුරුවෝ සතුටින් පින පිනවදාල බස් මුදුනින් පිළිගෙන මාදාගම් කරුණාන්තයට නැවත පටන්ගෙන බඳවන්නාහු තුම්මාල් පිය වසාව දස කෙලක් උලින් බඳ නිම වූහ මෙසේ තුම්මාල් පිය වසාව බඳ නිම වූ කල මහා සංඝයා වහන්සේ උත්තරය සුමනයයි නම් ඇති රහත් සාමනේර දෙදෙනෙකුන් වහන්සේ කැඳවා දෙදෙනා වහන්සේට මෙසේ වදාළසේක තෙපිදෙදෙන උතුරු කුර දිවයිනට ගොස් සතර අතින් සම වූ වඩුවෙන් අටරියන් බොල ඇති එකී එකී අතිම් අසූරියන් දිග ඇති මේවන් පාසාන සයක්ගෙන වැයි වදාලසේක ඒවේලෙහි සාමනේර දෙදෙනා වහන්සේ යහපතැයි ගිවිසෙවිතම උතුරු කුරුදිවයනට ගොස්ම් මහා සංඝයා වහන්සේ වදාළ ලෙසම බඳු අද මල් පෑවැනි වූ මේ වන් පාසාන සයක්ගෙන උත් එක් පානක් දාගැබ ගර්භයෙහිම අතුට අනික් ගල් සතර සතර දිග සරස පීටුවා අනිත්ගල ධාතු ගර්භයෙහි පිදානය කරන පිණිස දාගබට නැගෙන හිරිදිසාවෙහි වැලිමලුවේ පෞර වෙත නොපෙනෙනනාසේ තබාවදාදාලසේක ඉක්මිති දුටු ගැමුණු මහරජ ධාතු ගර්භ මධ්‍යයෙහි සත්‍රුවන්මය වූ සිත් කළු වූ බෝධි කෙනෙකුන් වහන්සේ කර වූහ ඒ බෝධීන් වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යමය බිමෙහි පිහිටිසේක රජ්ජුරුවන් කරවනයේ බෝධීන් වහන්සේගේ මුල් පබලුමය කොට කර වූහ කඳරිදීමය කොට කර වූහ සිරිවස රත්රණින්ම කර වූහ අටමඟලද සත්රුවනින්ම කර වූහ නැවත මල් පන්තියක්ද සිව්පාවුම් පන්තියක්ද හංස පන්තියක්ද විචිත්‍රකොට සත්‍රුව නිම්ම කර වූහ නැවත ඒ බෝධීන් වහන්සේ වඩුයෙන් අටලොස් ප්‍රියං උසැතිසේක එසේම කර වූ සත්රුවන් බෝධීන් වහන්සේගේ උඩ බලා ගිය කඳු සාකාවද සතර දිසාවට ගිය කඳු සාකාදයි යන මේ සාකා කඳු පසම වඩුයෙන් අටලොස් රියන් දිග ඇතියේය ඒ බෝධීන් වහන්සේගේ බෝපත් ඉන්ද්‍රනීල මාණික්යයෙන් කරවූයේ පඩරුවන් පත් සත්රනින්ම කරවූහ ඒ බෝධීන් වහන්සේ මුදුනේ සුදු වියනක් බැඳ වූහ ඒ වියං කෙලවර වටකොට මුතුආයෙක් ගොට අවුනන ලද රං රසු දැල් බැඳ වූය නැවත රංමිනි පංතියක්ද රන්දම්ද ඒ තන්හියෙල්ලෙන්නේය ඒවියං සතර කොන නවලක්ෂයක් අගනාං එසේ වූ සතර මුතු කඳක්ද එල්ලුව ඒ ධාතු ගර්භයෙහි සුදුසු සුදුසු ලෙස සත්රුවනින්ම සඳහිරු දෙදෙනාද නකත්තරුද රන් පියුම්ද කරවන ලද්දේය මා හැඟියූ පස්වනක් පෑයින් යුක්ත වූ අටුරාදාසක් පිලීද එල්වන ලද්දේය ඉක්බිතියේ සත්තුරුවන් බෝධීන් වහන්සේගේ කඳමුල වටකොට සත්තුරුවන්මය පිල් කඩකුදු ලැවූයේ ඒ පිල්කඩ මත්‍යයි මාඇඟි ඇඹුල පලසාමුතුද ඇතිර වූය ඒ මුතුරැසට කෙලවර සුවඳ පැන්පිරු සත්ටුවන් කලපංකියක්ද තැම්බ වූයේ ඒ තැබූරුවන් කලපන්තියෙහි පබුළුමය මල් ලැබූහ ඒ පබුළුමය කලයෙහි රන්මය මල් ලැබූයේ ඉන්ද්‍රනීලමානික්‍යමය කලයෙහි රිදීමය මල්ලවූය රිදීමය කලයෙහි ඉන්ද්‍රනීලමානික්‍යමය මල්ලවූය සත්‍රුවං කලයෙහි සත්‍රුවං මල්ලවූය නැවත බෝධීන් වහන්සේට නැගෙන හිරදිසාවේ සත්‍රු අන්නය කෙලක් අගනාසනයෙහි සත්‍රු අන්නය වූ ජීවමාන බුදුන් උස පමණ වැඩවුන් බුදුරුව කුදු කරවූයේ එසේ කරවන ලද සත්තු අන්නය බුදුරුවෙහි විසිනියද ඇස් සංගලෙහි සුදු තැන්ද ජාතිස් පටික මාන්‍යක්කයෙන්ම කරවූයේ පතුල් තොල් සංගලද ඇසුන් රතුන් තැන්ද පබලුයෙන්ම කරවූය නැවත ඒ පිළිම රූපයෙහි මුඳුන් කෙසුම් බැම සංගලද ඇසුන් සංගලෙහි කෘෂ්ණ මණ්ඩලද යනමෙකී තැන ඉන්ද්‍රනීල මාණික්‍යයෙන්ම කරවූයේ තවද ඒ පිළිම රූපයෙහි නලල්හි ඌර්ණ රෝම ධාතුවද රිදීයෙන්ම කරවන ලද්දේය ඉක්මිති සම්පති මහා බ්‍රහ්මයා රිදී කුඩ දරා සිටිනියාවද හිම කර වූහ එසේම දෙදෙව්ලොව දෙවියන්ට අධිපති වූ සක් දෙව් රජ දෙවියන් පිරිවරා එකසිය විසිරියන් දිග ජයතුරාසක පිඹ පිඹ සිටිනියාවද එයිම කර වූහය සේම පංචසික දිව්‍ය පුත්‍රයා බේලුව පණ්ඩු නම් වීලාව ගෙන වාදනය කළ නියාවද හිම කර වූයේ නොයෙක් නාග මානවිකාවන් පිරවරණ ලද අනේක ප්‍රකාර ස්තුති ගෝසාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දී බට්ටය කුසේ ස්තුති ගෝසා කළ මහා කෙල නම් නාගරාජයාදෙහිම කරවූයේ ඉංගිති වසවරති මාරයා අත්දහසක් මවා ත්‍රීසූල මුද්ගරාදී නානා උදගෙන දාසක් කුඹින් සැරහුණු සසයක් ගව උස ඇති ගිරිමේ කළා නම් ඇතු පිටහිඳ දස බිම්බරක් මරසෙනගගෙන බෝමැඩ දිව අවුත් බොහෝ භයංකාර දක්වා කිසි උපන්ද්‍රවයක් කොටගත නොහි පෙරදගිය නියාවද හිම කරවූයේ අනික් තුන් දිගින් නැගෙන ඉර දිසාවෙහි බෝධි පර්යංකය හා සදෘස කොට කෙලක් අගනාසනය කුදු කරවා ඇද්දලින් දලමිටිලවා පබලුමය විජිනි පත්තද ඒ ආසනයෙහි තැම්බ වූ බෝධීන් වහන්සේට ඉස්දුර අනේක රත්නයෙන් බියා වූ කෙලක් නගනා පරිදි රිදී යහනකුදු කර වූයේ කාය බල දසයක හා ඥාන බල දසයක් ඇති ඒ මාගේ ස්වාමි දරුවානන් වහන්සේ ලෝතුරා බුදුවේ සද්දවසක් මුළුල්ලෙහි දැස නොපියා යයින් නික්මෙන පස්වනක් පෑයෙන් බෝධි පූජා කළ නියාවද සත්‍රුවනින් කර වූයේ රුවන් සක්මන සක්මන් කළ තැන්ද රුවන්ගෙයි වැඩහිඳ දාම්මිම සූතැන්ද අජපාල නිග්‍රෝධ මූලයෙහි වැඩහුන් තැන්දමු චලින්ද නම් නාගරාජයාගේ භෝගාවලියෙහි වැඩහුන් තැන්ද කිරිපලු ගස මුල වැඩහුන් තැන්ද තපස්සු බල්ලුක යන වෙළඳුන් දෙදෙනා විසින් මී පිඩුදුන් තැන්ද එවේලෙහි සතරවරම් රජදරුවන් එළවූ පාත්‍ර සතර තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් එක පාත්‍රයක් කොට ඒ පාත්‍රයෙන් මී පිඩු පිළිගත් න්‍යාවද ඉක්මිති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් දම්සැක් පැවැත් වූ නියාවද යසනං කුල පුත්‍රයා ප්‍රදාන වූ පස්පනස් දෙනාගේ මානවීමද භද්‍ර වර්ගයෙහි රජ කුමරුවන් තිස් දෙනාගේ මානවීමද තුන්බෑ ජටිලයන් ප්‍රදාන වූ දහසක් තාපසවරුන්ගේ මානවීමද ලක්තිවන නම් යන්නේ වැඩහුන් තැනට බිම්සර රංජුරුවන්ගේීමද රජගානුවරට වැඩීමද වේලුවන උයන පිළිගත්මියාවද දෑග සව්වම් ප්‍රධාන අසූමා සව්වම් නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේද යනය මේ සියල්ලම සත්‍රුවනින් කරවූයේ